වශයෙන් ප්‍රගුණ කරනවා. එතකොට අපි මේ වන විට මෙම ආනාපාන සති සූත්‍රයෙන් ධර්මදේශනා දෙකක් ප්‍රධාන වශයෙන් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද දවල්ෙත් යම් ඉල්ලීමකුත් තිබුණ නිසා යම් පමණක වැටහීමක් මේ පහුගිය දේශනාවලදී කරපු දේවල් සම්බන්ධෙනුත් යම් පමණක ඉදිරිපත් කිරීමක් කරන්න. දැන් පින්වත්නි ඇත්තටම අපි මේ කරගෙන යන භාවනාව මේ ධර්ම දේශනාවක් මාර්ගයෙන් කරන්න හදන්නේ ඒකේ තියෙනවා නම් යම් සියන්දමක සැකසහගත තැනක් යම් සුතමේ ඥානයක් වශයෙන් වර්ධනය යුතු තැනක් තියෙනවා නම් අන්නේ සුත අනුග්‍රහිතයක් සුතමේ වශයෙන් අපිට කරන්න පුළුවන් අනුග්‍රහයක් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා අපි මේ කරගෙන යන භාවනාව සමත විපස්සනා වශයෙන් වැඩිමම පමණක් නෙමෙයි මේකට අපි සීලයෙන් අනුග්‍රහ කළ යුතුයි. ඒ නිසා අපි භාවනාවක් කරන්න කලින් ඊටාම හොඳින් ඒ සඳහා කැප වෙලා අප වෙලා එක්තරා අන්දමක පැහැදීමකින් අපි සීලයක් සමාදන් වෙනවා. එතකොට එක්තරා අන්දමකට අපේ කය වචනය හික්මවගෙන අපේ මේ හිත හික්මවන වැඩේට අපි අනුග්‍රහ කරනවා. ඒ වගේමයි අපි සාකච්ඡා මාර්ගයෙන් අපිට තියෙන යම් යම් ගැටලු සහගත තැන් අවුල් සහගත තැන් ලියාගෙන අපේ ගමන තවදුරටත් සාර්ථකව, නිර්වුල්ව යන්න අපි උත්සාහවත් වෙනවා. ඒ වගේමයි අපිට මේ භවනා කටයුත්තේදී යම් පමණක සිද්ධාන්ත දැනුමක් යම් පමණක බුදුරජාන් වහන්සේගේ දේශනාවත් එක්ක ගැළපීමක් වැටහීමක් තියෙනවා නම් ඒක අපි ලබන අත්දැකීමත් එක්ක ගලපනකොට ලොකු සතුටක් ඇති වෙනවා. මොකද අපි නොදැන යන ගමනකට වඩා අපි ඉන්නේ කොතනද කියලා දේශනාවත් එක්ක ගලපලා බලන්න හැකියාව තියෙනවා නම් එතකොට ලොකු සතුටක්, නිර්ාමස ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේමයි අපි අනවශ්‍ය විදිහට අපි පිළිබඳව අදි탁සේරුවක් කරලා තියෙනවා ඒකත් මගහැරලා යනවා. ඒ වගේමයි අපි දන්නේ නැතුව සෑහෙන තැනක ඉන්නවා නම් එතකොටත් අපි නිවැරදි තක්සේරුවක් අපිට කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ නිවැරදි තක්සේරුවක් කරගන්නත් ඒ වගේම වොමනා පරිදි තමන්ගේ අවබෝධය වැඩි දියුණු කරගන්නත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ සුත අනුග්‍රහිතයක්. එක අතකින් දැනුම වශයෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ වශයෙන් අහලා කියවලා දැනගන්නා දුවන තුලින් මේ අපි ඇති කරගන්නා මේ සුත අනුග්‍රහිතයක් ප්‍රයෝජනවත් කියලා. මේ ධර්ම දේශනාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ සුත අනුග්‍රහිතයක් කරන්න. එතකොට පින්වත්නි මේ ආනාපාන සති සූත්‍රයට පාදක වෙලා තියෙන තරි එක්තරාන්දමින් හරි සුන්දර අවස්ථාවක් එක්තරා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ අනිකුත් ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලාත් සමග වැඩ සිටිනවා මිගාරමාතු ප්‍රාසාදේ සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදේ මේ පින්තුන් දන්නවා අර විශාඛාව විසින් සකස් කරපු මේ මිගාරමාතු ප්‍රාසාදය සවැත් නුවර තිබිච්ච බොහොම ශ්‍රේෂ්ඨ ස්ථානයක්. එතකොට මේ ස්ථානයේ බුදුරජාන් වහන්සේ වැඩ සිටිනකොට එතන උන්වහන්සේට පේනවා සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම ආනන්ද සාමීන් වහන්සේ වැඩ සිටිනවා. මහා කොට්ටිත සාමීන් වහන්සේ වැඩ සිටිනවා. මහා කච්චාන සාමීන් වහන්සේ වැඩ සිටිනවා. මේ විදිහට අපි අහලා තියෙන ඊටාම ප්‍රබල මහරහතන් වහන්සේලා රාශියක්, තෙරුන් වහන්සේලා රාශියක් එම සඳ පිරිසේ වැඩ සිටිනවා. ඉතින් උන්වහන්සේලා මේ අලුතෙන් පැවිදි වෙච්ච නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කරනවා. බුදුරජාන් වහන්සේ තමන්ගේ ඒ ඒ ස්ථානයේ වැඩ සිටිය කාලය අවසන් කළා. චාරිකාවේ වැඩ සිටින්න වඩින්න මුලින් අදහස් කළා තිබුණා. මේ තෙරුන් වහන්සේලා මේ නවක පැවිද්දන්ව හික්මවන ආකාරය උන්වහන්සේලාට අනුග්‍රහ කරන ආකාරය දැකලා ඒ නවක පැවිද්දන් කෙරෙහි අනුකම්පාවෙන් හිතනවා මම චාරිකාවේ යවන එක යන එක තව ටිකක් පමා කළා. තවදුරටත් මෙමෙ ස්ථානයේම රැඳුනොත් මේ අලුතෙන් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට ලොකු අනුග්‍රහයක් ලැබෙනවා. එහෙම හිතලා බුදුරජාන් වහන්සේ කියනවා මම මේ චාරිකාවේ වඩින එක මාස ගානකින් පමා කළා කියලා. ඉතින් අර සීලයෙන් විතරක් හික්මිලා හිටිච්ච ඒ නවක පැවිද්දන්ට මේ නිසා අවස්ථාවක් ලැබෙනවා ඉන් එහාට භාවනාවේ පැත්තෙනුත් යම් ප්‍රගුණ බවක් ලබන්න. ඉතින් අර මහරහතන් වහන්සේලා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් තවදුරටත් මේ භාවනා ක්‍රම සම්බන්ධයෙන්ුත් ඒ අලුතෙන් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට උගන්වනවා. ඉතින් තව ටික කාලයක් ගත වෙනකොට බුදුරජාණන් වහන්සේට පේනවා දැන් ඇතම් අලුතෙන් මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔන්න සෝවාන් ඵලයටපත් වෙලා. ඇතම් කෙනෙක් සකදාගාමි ඵලයටපත් වෙලා. ඇතම් කෙනෙක් අනාගාමි ඵලයටපත් වෙලා. මේ විදිහට ඔන්න දැන් මේ අලුතෙන් පැවිදි වෙච්ච සාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ මේ Brahmacharya ජීවිතේ එක්තරා අන්දමක මල්පර දරමින් ඉන්නවා. එතකොට පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ තවදුරටත් කල්පනාක් මේ තේරුම් ගන්නවා එහෙම නැත්නම් උන්වහන්සේ වටහා ගන්නවා දැන් තවදුරටත් මේ නව අලුතෙන් පැවිදි වෙච්ච මේ සාමීන් වහන්සේලාට සව් කෙලසුන් නැසා රහත් වෙන මාර්ගයක් මට දේශනා කරන්න පුළුවන් නම් සීල දෙනාටම ගැළපෙන භවනා ක්‍රමයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. මොකද මේ සංඝ පිරිසේ මෛත්‍රිය වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. බුද්ධානුස්සතිය වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මරණ සතිය වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ විදිහට විවිධාකාර භවනා ක්‍රම වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඉතින් මොකද්ද මේ සීළු දෙනාටම ගැළපෙන භවනා ක්‍රමය? ඔන්න ඔය අවස්ථාවේදී තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නේ. එතකොට මේ සියලුම භික්ෂුන් වහන්සේලාට කියන්නේ තමන් කලින් වඩමින් සිටි සියලු භවනා ක්‍රම එක්ක කිසිම ගැටීමක් ඇති නොවන කිසිම සංසන්දනාත්මක ගැටලුවක් ඇති නොවන ඒවත් සියල්ලත් එකම ගැළපීලා යන ක්‍රමයක් හැටියට තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ සතර සත්‍යයේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නේ. ගතකින් ආනාපාන සති භාවනාව දේශනා කරන්නේ. එතෙන්දී මේ දේශනා කරන භාවනාව ආනාපාන සති සූත්‍රය එක්තරා අන්දමකින් අදියර 16කින් විස්තර කරලා තියෙනවා. ඉතින් අපි කලින් දේශනාවාරවලදී මේ අදියර 16න් 8ක් සාකච්ඡා කරන්න යෙදුණා. එතකොට අපි මාත්‍රිකා වශයෙන් තබාගත්තේ බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී කරන එක්තරා අන්දමක හැඳින්වීමක්. ඒකේ එන්නේ මේ විදිහටයි ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. දැන් අපි දන්නවා මේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සතියත් එක කමඨහනක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම තවත් කමඨහන් රාශියක් භවනා ක්‍රම රාශියක් ඒ තුල අන්තර්ගතයි. කියන්නේ සතර සතිපට්ඨාන සූත්‍රය. එතකොට දැන් මේ කතා කරන්නේ ආනාපාන සතිය තුල කොහොමද සතර සතිපට්ඨානය අන්තර්ගත වෙන්නේ? එක එක අතකින් යම් වෙනසක් තියෙනවා. දැන් අතනදි කතා කරන්නේ සතිපට්ඨානයේ ඇතුලේ ආනාපාන සතිය එක ක්‍රමයක් වශයෙන්. නමුත් මෙතනදි කතා කරන්නේ ආනාපාන සතිය තුල කොහොමද සතර සතිපට්ඨානෙම වැඩෙන්නේ කියන ආකාරය. එතකොට අපි ආනාපාන සතිය මුල් කරගෙන යන යම්කිසි යෝගාවචරයක් ඉන්නවා නම් එයාට මේ බඳු ක්‍රමයක් දැනගැනීමේදී ලොකු සතුටක් ඇති වෙනවා. මම මේ වඩන භාවනාව ආනාපාන සතිය ඔස්සේම ආනාපාන සතිය දිගේම කරගෙන ගියොත් මට මෙන්න මේ සතර සතිපට්ඨානයමක් දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක අතින් හරි සතුටක් දැනෙනවා. මොකද අතරමඟදී වෙන වෙන දේවල් වලට මාරු වෙන්න උවමනාවක් නැහැ. මොකද මේ ඔස්සේම යන්න හැකියාව තියෙනවා. මොකද ඇතම් කෙනෙකුට මේ ආනාපාන සතිය හරිම ප්‍රියයි. ආනාපාන සතිය වඩද්දී ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා. ඉතින් ඒ කාරණයක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද ඇතැම් අවස්ථාවක මේ මහා කප්පින මහරහතන් වහන්සේ බොහොම ලස්සනට පරයන්කෙන් වාඩි වෙලා බොහොම ඍජුව ආනාපාන සතිය වඩනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ මහා කප්පින ස්වාමීන් වහන්සේව පෙන්නලා බලන්න අර මහා කප්පින ස්වාමීන් වහන්සේ කොයිතරම් අපූර්වවට වාඩි වෙලා කිසිම හැලහොල්මනක් නැතුව කිසිම කම්පනයක් චංචලයක් නැතුව හරිම ලස්සනට වාඩි වෙලා බද්ද පරයන්කෙන් වල්ලා අන්න ආනාපානයයි ඔය වඩන්නේ. කියලා උන්වහන්සේ කියනවා මේ අපේ කයේ තියෙනවනම් යම්කිසි අන්දමක ඉරියව්වේ දුබලතාවයක් ඉරියව්වේ හිරිහැරයක් තියෙනවා නම් මේ ආනාපානය වැඩිම හරහා අන්න ඉරියව්ව සකස් වෙලා බොහොම ලස්සනට නිකන් පිරමීඩයක් වගේ මේ ඉරියව්වත් හරිම සුන්දර වෙනවා. ඉතින් ඒ නිසා Tamanට කිසිම සසන පැත්තෙන් එහෙම නැත්නම් ඇස් රෝගයක් පැත්තෙන් ඒ කිසිම දෙයක් මේ ආනාපාන සතිය වැඩිීමේදී ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ යමක් තිබුණා නම් ඒවා දුර වෙලා යනවා. මේ විදිහට ඉතින් ආනාපාන සතිය බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. එතකොට පින්වත්නි අපි පළවෙනි ධර්ම දේශනාවේදී මතක් කළා දැන් මේ 16 ආකාර ආනාපාන සති සූත්‍රයේ මුල් මුල් අදියර හතර මුලින්ම එන්නේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා රස්සසන්තෝ දීගං රස්සසාමීති පජානාති මේ විදිහට අර මුලින් අපි සතිමත් වෙනවා හුස්ම ගැනීම පිළිබඳව ඊළඟට හෙලීම පිළිබඳව සතිමත් වෙනවා සතිමත් වෙලා මේ කය ඍජු කරගෙන නාසිකාග්‍රේ ප්‍රදේශයේ සතිය පිහිටුවාගෙන සතියෙන් යුක්තව මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට අන්න අපිට වැටහෙනවා මේ ඇතැම් හුස්ම රැල්ල දිගයි ඇතැම් හුස්ම රැලි කොටයි. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ඔය විදිහට විස්තර වෙනවා. ඊළඟට මේ ආස්වාද ප්‍රස්වාසයේ මේ දිගයි කොටයි කියලා කියන්නේ කලින් ලැබපු ආස්වාසයට සාපේක්ෂව කලින් අද්වින්නපු ආස්වාසයට සාපේක්ෂව වර්තමානයේ මේ පසු කරපු ආස්වාසය කාලය වශයෙන් දිගයි. ඊළඟට තවත් අවස්ථාවකදී කලින් අත්දකපු ආස්වාසයට වඩා මේ දැන් අවසන් වෙච්ච ආස්වාසය කාල පරතරය වශයෙන් කොටයි. ඉතින් මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සම්බන්ධයෙන් මනා දැනීමකින් සතිමත්ව මේක නිරීක්ෂණය කරද්දී මේ සුළු සුළු වෙනස්කම් කලින් ආස්වාසයට වඩා දැන් ආස්වාසය මොන වගේද කලින් ප්‍රස්වාසයට වඩා දැන් ප්‍රස්වාසය මොන වගේද මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාස අතර තියෙන සුළු සුළු වෙනස්කම් කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. එක්තරා අන්දමක මෙතනදි සිද්ධ වෙන්නේ මේ සතියේම තියුණු වීමක්. සතියේම නිපුණතාවයක් තමයි මේ වර්ධනය වෙන්නේ. ඉතින් ඔය මට්ටමේ ඉස්සරහට ගිහිල්ලා ඊළඟට කෙනෙකුට තේර පුළුවන් වෙනවා එකාතකින් අපි ඒ සඳහා උත්සාහවත් විය යුතුයි එකාතකින් අපිව ඒ සඳහා යොමු කරගත යුතුයි ආස්වාසය කොහොමද අපි මේ පටන් ගැනීම බලන්නේ කොහොමද මේ සියුම්ම පටන් අරගෙන මේ ආස්වාසය ක්‍රමානුකූලව හොඳට දැනෙන්න ගන්නෙ කොහොමද? හොඳට දැනීම අවසන් වෙලා කොහොමද මේ ආස්වාසය සම්පූර්ණයෙන්ම නොදැනී යන මට්ටමකටපත් වෙලා ආස්වාස චක්‍රය අවසන් වෙන්නේ කොහොමද? ඊළඟට ප්‍රස්වාසය පටන් ගන්න කලින් එක්තරා අන්දමක නිදහස් ස්වභාවයක්, හිස් ස්වභාවයක් තියෙනවා. ඊට ඒ හිස් බව, නිදහස් බව තුලින් කොහොමද ප්‍රස්වාසය සියුම්ම පටන් ගන්නේ? ඒ දැනීම කොහොමද ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ? වර්ධනය වෙලා ඊළඟ නැවතත් ක්‍රමානුකූලව දැනීම අඩු වෙලා කොහොමද අහෝසි වෙලා යන්නේ? මේ විදිහට මේ ආස්වාසයේ මුල ආස්වාසයේ මැද ආස්වාසයේ අග ප්‍රශ්වාසයේ මුල ප්‍රශ්වාසයේ මැද ප්‍රශ්වාසයේ අග මේ විදිහට මේ ආස්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ මුලුල්ලම දැකගනිමින් භාවනා කරන්න අන්න අපි ඊළාට උත්සාහවත් වෙනවා ඉතින් අපි මේ දේ යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ මේක උත්සාහයෙන් කළ යුතුයි. එහෙම නැතුව ඉබේට ඒක වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සික්ඛති කියලා කියන්නේ මේ විදිහට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දැන ගැනීම සඳහා අපි හික්මිය යුතුයි. ස්ථාපි ශික්ෂාවකට එළඹිලා එසලා කටයුතු කළ යුතුයි. ඊළඟට මෙහෙම හොඳින් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම බැසගෙන নিමග්න වෙලා ඒක අපි නිරීක්ෂණය කරනවා නම් ඔන්න ආස්වාස ක්‍රියාවලිය ප්‍රස්වාස ක්‍රියාවලිය <clears throat> ක්‍රමයෙන් සංසිඳෙන්න පටන් ගන්නවා. අපිට කලින් දැනුණ තරම් දැන් දැනෙන්නේ නැහැ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට මේ සතිය දුර්වල වෙලාද කියලා. ඉතින් සතිය දුර්වල වීමක් නෙමෙයි. තමන්ට නිින්ද යාමක් නෙමෙයි. තමන් හොඳට බොහොම සතිමත්ව මේ කාර්ය නිරීක්ෂණය කරා. හැබැයි නිරීක්ෂණය කරද්දී හුස්ම රැල්ලත් බොහොම ක්‍රමානුකූලව සියුම් වෙනවා. ඒ ඒ සියුම් හුස්ම හසු කරගන්න සතියත් සියුම් වෙනවා. සතියත් සියුම් වුණාට මොකද? දැන් තව තව හුස්ම සියුම් වෙනවා. මේ අවස්ථාවේදී අන්න බුදුරජාණන් වහන්සේ කියනවා පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ තැම්පත් වෙන සංසිඳෙන මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අන්න තවදුරටත් තැම්පත් වීම සඳහා අන්න අපි අනුග්‍රහ කරනවා. ඉතින් එක අතකින් මෙතනදී අපි බොහොම දැනුවත් භාවයකින් මේ කටයුත්තේ නියැලෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ අපි හිතනවා අපේ මේ සතිය ගිනිහියාමක් අපි අතරමං වීමක් කියලා හිතලා අපි වේගෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. තදින් හුස්ම ගන්න පටන් ගන්නවා. එතකොට අර ක්‍රමානුකූලව වැඩිගෙන ආව භාවනාවට කරදරයක් වෙනවා. හිරිහැරයක් වෙනවා. අපි දැනුවත් නම් මෙතෙන්දි මේ සංසිඳන ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය තවදුරටත් සංසිඳීම සඳහායි මම අනුග්‍රහ කළ යුත්තේ කියලා මම දන්නවනම් Taman දන්නවනම් අන්න අපි ඒ කටයුත්තට වෙන්න ඉඩ හැරලා පුළුවන් තරම් ඊට අනුග්‍රහ කරමින් ඒ ආස්වාද ප්‍රසආද ව්‍යාවලිය තවදුරටත් තැම්පත් වෙන්න ඉඩ සලස්සනවා. එතකොට පින්වත්නි මේ විදිහට මේ ආස්වාද ප්‍රසආද ව්‍යාවලිය හොඳට තැම්පත් වුණාට පස්සේ දැන් කලින් Tamanට ආස්වාසය කොහොමද ප්‍රසආසය කොහොමද ආස්වාසයේ ගතිගුණ මොනවද? ප්‍රස්වාසයේ ගතිගුණ මොනවද? කියලා මේ දෙක ඊටාම පැහැදිලිව වෙන් කරගන්න හැකියාව තිබුණා. නමුත් ක්‍රමානුකූලව මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වෙනකොට ශාන්ත වෙනකොට මේ දෙදෙනාගේ තිබිච්ච ගතිගුණ සෑහෙන දුරට සම වෙන්න පටන් ගන්නවා. දැන් ආස්වාසයද ප්‍රස්වාසයද කියලා වෙන් කරගන්න බැරි මට්ටමකට මේක සමවීමක් වෙනවා. එතෙන්දිත් අපි නින්දට වැටෙන්නෙත් නැතුව බොහොම අවදිමත් භාවයකින් යුක්තව මේ සංසිඳෙන ආශාස ප්‍රසආස ක්‍රියාවලියට සංසිඳෙන්න අනුග්‍රහ කරමින් උදව් කරමින් මේ කටයුත්තේ නියලුණා නම් ඔන්න අන්තිමට අපි එනවා එක්තරා ආන්දමක මට්ටමකට මේ ආස්වාසයක්ද ප්‍රසආසයක්ද කියලා වෙන් කරගන්න බෑ. නමුත් යම් කිසි වෙනස් වීමක්, යම් කිසි ඇතිල්ලීමක්, යම් කිසි චලනයක් පමණක් තියෙනවා. යම්ස සංවේදනාවක් පමණක් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපි නැවතත් අලුත් අරමුණක්, ගොරෝසු අරමුණක් හඳුන්ලා දෙන්නේ නැතුව මේ විදිහටම හිත පවත්වමින්, එතනම හිත පවත්වමින් අපි හික්මෙනවා. එතනම හිත පවත්වමින් තවදුරටත් අපි කටයුතු කරනවා. මෙහෙම මේ தত্ত্বය අපිට පවත්වන්න පුළුවන් නම් ඔන්න ඔය මට්ටමින් මේ කායानुපස්සනා කොටස අවසන් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා වේදනානුපස්සනා කොටස. එතෙන්දී පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. යුගලයක් වශයෙන් එතකොට ඊළඟට එනවා පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් අර විදියට ක්‍රමානුකූලව මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වෙනකොට තමන්ගේ හිතේ තියෙච්ච නීවරණ යටපත් වෙලා ලොකු සතුටක් ප්‍රමෝදයක් ඔන්න හට ගන්නවා. එතකොට මේ තමාට හිතේ ලොකු සැහැල්ලුවක් ඒත් එක්කම සතුටක් ප්‍රීතියක් හට ගන්න උත්සාහත් වෙනවා. මේ ප්‍රීතියට සංවේදී වෙලා තමා තුළ මේ මෝරගෙන එන වැඩිගෙන එන ප්‍රීතියට සංවේදී වෙලා මෙයා දැන් මේ ආශාස ප්‍රසආස ක්‍රියාවලිය යෙදෙනවා. ඊට සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති. ඉතින් මේ ප්‍රීතියත් එක්කම දැන් මේ කය පුලා යම් ප්‍රමණක සුඛ වේදනාවක් සැහැල්ලුවක් පාවෙනවා වගේ ගතියක් ඉතින් දැනෙන්න පුළුවන්. ප්‍රීතියේ විවිධ මට්ටම් වලින් කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට පාවෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට හිරිගඩු පිරෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට ලොකු ප්‍රමෝදයක් දැනෙන්න පුළුවන්. අහසේ ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. මේ විදිහට මේ ආස්වාද ප්‍රසආද ක්‍රියාවලිය හොඳට තැම්පත් වෙනකොට ප්‍රීති ස්වභාවයක් වශයෙන්, සුඛ ස්වභාවයක් වශයෙන්, සැපයක් වශයෙන්, සැහැල්ලුවක් වශයෙන් කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා. ඔන්න වේදනාවේ එක්තරා මට්ටමක් ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වීම හරහාම පැමිණි වේදනාවේ එක්තරා ස්වરૂපයක් මේ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඊළඟට කායස් මේ චිත්ත සංඛාර කියලා ධහමේ පෙන්වන වේදනා සංඥා කියන මේ දෙක දැන් ඔන්න Tamanට යම් පමණකට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. කයේ තිබුණනම් යම් කිසි දුක් වේදනාවක් යම් පමණක කරදරකාරී බවක්, හිරිහැර ස්වභාවයක් තිබුණා නම් ඒක මගහැරිලා ඒ වේදනා පැත්තත් දැන් සැප පැත්තකට හැරෙනවා. හැබැයි සංඥා පැත්ත සමහර විට අපිව මුලා කරන පැත්තකට අරගෙන යන්නත් පුළුවන්. මොකද දැන් වේදනා සංඥා වැඩ කරන්න ගන්නේ මෙන්න මේ බඳු අවස්ථාවකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අවස්ථාව වෙනකොට මේ වේදනානුපස්සනාව පැත්තට යනකොට අපි දැනුවත් වේ යුත්තේ මේ වේදනාවන් කොහොමද සමනය වෙන්නේ? වේදනාවන් කොහොමද හටගන්නේ? වේදනාවන් කොහොමද දුරු වෙන්නේ? ඊළඟට අපිව මුලා කරමින් ඇතැම් වෙලාවට විවිධ සංඥා කොහොමද පැමිණෙන්නේ? ඒ සංඥාවන් ඔස්සේ ගියොත් අපි මුලා වෙන බව තේරුම් ගන්නගෙන අන්න ඒ සංඥාවන් දුරු කරමින් ඒ වේදනා සංඥා චිත්ත සංඛාර සමනය කරමින් පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති කියලා මේ වේදනානුපස්සනා කොටස අවසන් වෙනකොට මේ කයේ දැනිච්ච රළු දරත ස්වභාවයන් පිළන පෙළන ස්වභාවයන් නැති වෙලා Tamanට මේ එක්තරාන්දමක සැපයකින් සුවයකින් සැහැල්ලුවකින් ඉන්න පුළුවන් ස්වභාවයක් මතුවෙනවා. දැන් ඒතකොට අපි තේරුම් ගත යුතුයි කායානුපස්සනා මට්ටමේදී කාය සංඛාරයන් සංසිඳුණා. කාය සංඛාර කියන්නේ පින්වත්නි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඒතර කායानुපස්සනාව කොටස අවසන්නකොට මේ ආස්වාද ප්‍රසආද ක්‍රියාවලිය හොඳට සමනය වෙලා ශාන්ත මට්ටමකටපත් වෙලා. ඊට වේදනානුපස්සනාව කොටස අවසන් වෙනකොට වේදනා සංඥා කියන කොටස් දෙකම සෑහෙන දුරට සමනයකටපත් වෙලා. ප්‍රධාන වශයෙන්ම වේදනාවන් සමනයටපත් වෙලා. ඇතම් කෙනෙක් එතකොට මේ ආනාපාන සතිය ඔස්සේ මේ යන්නේ නැතුව අර කාය සංඛාරයන් එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සමනය වුණාට පස්සේ එතනින් ධාතු මනසිකාරයටත් හැරෙනවා. ඒකත් බොහොම බහුලව සිද්ධ වෙන භවනා ක්‍රමයක්. යන එකපාර එකපාරක් එක මාර්ගයක්. ඇතම් කෙනෙක් ඕක පහු කරගෙන ඇවිල්ලා ආනාපාන සතිය ඔස්සේම ඇවිල්ලා ඔන්න වේදනානුපස්සනාවට බැස ගන්නවා. වේදනානුපස්සනාවේ වැඩි කාලයක් නිරත වෙනවා. ඊළඟට අද අපි මේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සතිය ඔස්සේම මේ විදිහට කාය අනුපසනාවත් පසු කරලා වේදනානුපසනාවත් පසු කරලා කොහොමද කෙනෙක් චිත්තානුපසනාවට පෙළඹෙන්නේ කියලා. දැන් මුලින්ම අපි මතක තබා ගත යුතුයි චිත්තානුපසනාවට පෙළඹෙන්න නම් චිත්තානුපසනාවක් ආරම්භ කරන්න නම් සෑහෙන දුරක් ආපු ගමනක් තියෙන්න ඕනේ. එක පාරටම අපි හිත දිහා බලනවා කියලා භාවනාව පටන් ගත්ත දවසේම හිත දිහා බලන්න පටන් ගත්තොත් ඒක ඒ තරම්ම සුබදායි නෑ. මොකද අපි හිත දිහා බලබලා ඉන්නකොට දන්නේම නැතුව හිතේ පහළ වෙන සිතුවිලි වල ගොදුරක් බවට අපිවපත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසදී කියනවා මුට්ට සති කියලා කියන්නේ මොට්ට වෙච්ච සතියක්, දුර්වල සතියක් තියෙන කෙනෙකුට මේ චිත්තානුපස්සනාව තමන් එහෙම නැත්නම් ආනාපාන සතියම තමන් වහන්සේ අනුදැන වදාරන්නේ නැහැ කියලා. එනිසා පින්වත්නි අපේ මේ චිත්තානුපස්සනාවට ආවේ අධීර දෙකක් පසු කළා කියන එකත් තේරුම් ගත යුතුයි. ඒ නිසා යම්සි කෙනෙක් මේ විදිහට හොඳට කායනුපස්සනාව මට්ටමේ හිත දියුණු කරගෙන ආනාපාන සතිය ඔස්සේම යනවා නම් මේ වේදනාව පැත්තෙනුත් දැනෙච්ච සුඛ වේදනාවන් සම්බන්ධයෙන් ප්‍රීති ස්වභාවයන් සම්බන්ධයෙන් ඒවට ඇලෙන්නේ නැතුව ඒවා පිළිබඳවත් මධ්‍යස්ත වෙලා වේදනාවන් සංඥාවන් සමනය කරමින් ඔන්න තවදුරටත් ඉස්සරහට යනවා නම් දැන් අපේ අවධානය හිත දිහාට යොමු කරන්න අවස්ථාවක් තියෙනවා. මුලින් අපේ අවධානය තිබුණේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට. ඒ කියන්නේ අපේ හිතින් අපි ආස්වාස ප්‍රස්වාස කියන බාහිර ක්‍රියාවලියක්, බාහිර අරමුණක් අවබෝධ කරමින් නිරීක්ෂණය කරමින් ගත කළා. ඊළඟට අපේ හිතින් අපේ වේදනාවක්, සංඥාවක් දැක ගනිමින් නිරීක්ෂණය කරමින් ගත කළා. දැන් ඊට වඩා හාත්පසින්ම වෙනස් අපේ හිතින් අපේ හිතම දැකගැනීමෙන් ඔන්න ගත කරන්න පටන් ගන්නවා. එතනයි තියෙන්නේ එක්තරා අන්දමක වෙනසක්. එතනයි තියෙන්නේ එක්තරා අන්දමක සුවිශේෂී බවක්. මොකද මෙතෙක් අපි ඇසුරු කරේ බාහිර අරමුණක්. දැන් අපි මේ ඇසුරු කරන්න යන්නේ හිත තුලම තියෙන අරමුණක්. හිත තුලම තියෙන චිත්ත ස්වභාවයක්. එතකොට දැන් මේ කොටස විස්තර කරන බුදුරජාන් වහන්සේ පටන් ගන්නෙ චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් සිත පිළිබඳවම දැනුවත් වෙමින් සිත පිළිබඳවම විමසමින් මෙන්න ආස්වාද ප්‍රසආත ක්‍රියාවලිය වෙන්න ඉඩ හරිනවා. ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි නිකන් පැත්තක ඉඳලා අනුන්ගේ හිත දිහා බලනවා වගේ මේ තමන්ගේ හිත දිහාම බලාගෙනත් ඉන්නවා. තමන්ගේ හිත දිහා බලාගෙන ආස්වාද ප්‍රසආස ක්‍රියාවලින් සිද්ධ වෙන්න ඇරලා. දැන් එතකොට මේ තැනත්තට තේරෙනවා මේ යෝගාවචරයට තේරෙනවා ඇතැම් වෙලාවට හිත ටිකක් විසිරෙන්න ගන්නවා. ඇතැම් වෙලාවට හිත නැවතත් සංසිඳෙන්න ගන්නවා. එකතු වෙන්න ගන්නවා. ඇතැම් වෙලාවට යම් සරාගයේ සිතක් පහළ වෙනවා. ඇතැම් වෙලාවට ඒක දුර වෙලා යනවා. ඇතැම් වෙලාවට නිකන් වීතරාගයේ හිතක් පහළ වෙනවා. නිකන් විරාගී බවක් පහළ වෙනවා. ඇතැම් වෙලාවට ඒක දුර වෙලා යනවා. හරි ඇතැම් වෙලාවට මද පමණක දොම්නසක් පහළ වෙනවා. ඔන්න ඒකත් දුර වෙලා යනවා. ඉතින් මේ විදිහට මේ හිතේ හටගන්නා විවිධාකාර චිත්ත ස්වභාවයන් දැකගනිමින් මේ යෝගාවචරයාට දැන් අවස්ථාවක් ලැබෙනවා චිත්තානුපස්සනාවක යෙදෙන්න. එතකොට පින්වත්නි මේ සිත පිළිබඳවම දැනගන්න දැනගන්න හරියට නිකන් මේ සියල්ල ඉෂ්ට කරන මූල ස්වභාවයට පැමිණියා වගේ. يعني කයේ තියෙන කය දිහා අපි බැලුවත් ඒකටයක් ඈතයි වගේ. වේදනාවක් දිහා බැලුවත් ඒකත් ටිකක් ඈතයි වගේ. නමුත් කෙලින්ම අපි හිතම බලනවා කියන්නේ එක්තරා අන්දමක අපි ඔන්න ප්‍රධානියම හම්බුණා වගේ. මුල් තැනටම ගියා වගේ. මේ සියල්ල ඉෂ්ට කරන එහෙම නැත්නම් සියල්ල පෙන්නලා දෙන තැනටම මූල ස්වභාවයටම පැමිණියා වගේ. ඉතින් මේ විදිහට අපි දැන් මේ මුලටම ඇවිල්ලා හිතටම ඇවිල්ලා හිත දිහා බලනකොට හිත ඒ බැලීමේදීත් අපි මේ හිතේ පහළ වෙන කිසිම චිත්ත ස්වභාවයක් මගේ කරගන්න නැතුව මගේ ආත්මය කරගන්න නැතුව මේ සිත් ස්වභාවයන් හුදු චිත්ත ස්වභාවයන් පමණක් බව තේරුම් ගනිමින් අන්න ඕක අපි ටික ටික අතහරිනවා නම් මේ ක්‍රියාවලිය දැක ගැනීම හරහාමත් ලොකු ප්‍රමෝදයක් පහළ වෙනවා. මොකද මේ චිත්ත ස්වභාවයන් ඇති වෙනවා. ඒවා අපි ග්‍රහණය කරන්නේ ඒවා ටික වෙලාවක් ඉඳලා ඒවම නැති වෙලා යනවා. ඒ වගේම මේ තිතු ස්වභාවයන් අපිව මුලා කරන්න හදනවා. නමුත් අපි සතිමත් වෙලා ඒවැන් මුලා වෙන්නේ නැතුව ඒවම නැති වෙලා යනවා. ඒවම දුර්වල යනවා. ඒවම බොද වෙලා යනවා. ඉතින් මේ විදිහට කාලයක් ගත කරනකොට අර තමන් කොයි තරම්නම් අතීතේ මුලා වෙලා හිටියද කොයි තරම්නම් මේ හිතේ ඇතිවෙන සිතුවිලි මගේ කරගෙන පහළ වෙන තාක් සිතුවිලි අනුව මම ක්‍රියා කළ යුතුයි මම මේ හිත කියන විදිහට වැඩ කළ යුතුයි කියලා හිතාගෙන හිටියද? නමුත් දැන් මේ අස්පනා මේ හිතුවිලි නිකම්ම නිකං හිතුවිලි පමණක් බවට පත් වෙලා නිකම්ම නිකං හිස් ස්වභාවයන් බවට පත් වෙලා කිසිම හරයක් නැති බොල් දෙයක් බවට පත් වෙලා එක්තරා අන්දමක ලොකු නිදහසක් දැන් එන්න පටන් ගන්නවා ඒත් එක්කම ලොකු සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා ඒත් එක්කම ලොකු සතුටක් එන්න පටන් ගන්නවා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනාවේ ඊළඟ මට්ටමේ නිසා විස්තර කරනවා අභිප්‍රමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. අභිප්‍රමෝදයන් චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ තැම්පත් වෙන හිත නිසා මේ කෙලෙසුන්ගෙන් ටික ටික නිදහස් වෙන හිත නිසා නීවරණ වලින් නිදහස් වෙන හිත නිසා ඔන්න දැන් හිතේ ලොකු ප්‍රමෝදයක් සතුටක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ මේ දිහත් දැනුවත් වෙමින් ඒකට සාක්ෂි දරමින් දැන් මේ කටයුත්තේ යෙදෙනවා. ඊළඟට මේ කටයුත්ත යෙදෙන්න යෙදෙන්න මේ කෙලස් ටික ටික ටික ටික ටික තුනී වෙන්න තුනී වෙන්න මගහැරෙන්න මගහැරෙන්න හිත තවදුරටත් සමාධි වෙනවා එකඟ වෙනවා අන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති දැන් මේ තැනත්තා තේරුම් ගන්නවා දැන් මේ භාවනාව බොහෝම නිදැල්ලේ වැඩෙනවා මම වැඩි අත දාන්න ඕනේ නැහැ මම හරස් වෙන්න ඕනේ නැහැ මම ගෙනල්ලා හිත මෙතන බලෙන් ගෙනල්ලා තියන්න ඕනේ එළියට ගියත් එයාම ඇවිල්ලා ඉන්නවා. අරමුණක් ආවත් ඒ අරමුණ දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. හිතේ වේදනාවක් ආවත් ඒවට හිත දුවන්නේත් නැහැ. ඊළඟට හිතට අරමුණක් ආවත් ඒ ඔස්සේ හිත දුවන්නේත් නැහැ. අනුන්ගේ දෙයක් දිහා බලාගෙන ඉන්නවා වගේ එයා අයින් කළා දානවා. ඔන්න තව මේ හරහා මේ විදිහට එළියට දුවදුව හිටිය හිත දැන් ටික ටික තමා තුළට නැඹුරු වෙන්න, තමා තුළට එකතු වෙන්න පටන් ගන්නවා. මේකයි සමාදහං චිත්තං කියන්නේ. මේ එකඟ බවක්, සමාධි බවක්. ඔන්න හිතේ යට ගන්නවා. ඉතින් මේකට මේ තැනත්ත අනුග්‍රහ කරනවා. මේ විදිහට හිතේ එකඟ බව ඇති වෙන්න ඇති වෙන්න. හිත නිකන් gedarawa වගේ. එළිය දුව දුව එළියේ සතුටක් හොය හොය හිටිය හිත දැන් මේ ඇතුළට ඇවිල්ලා ඇතුළ තුල පූර්ණ තෘප්තිමත් භාවයක් සම්පූර්ණ සතුටක් සියල්ල ලැබුණා වගේ ස්වභාවයක් හිතේ පටන් ගන්නකොට අන්න විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති කියලා මේ චිත්තානුපස්සනාවේ ප්‍රතිඵලය වශයෙන් බුදුරජාණන් වහන්සේ ඊටාම ශ්‍රේෂ්ඨ මට්ටමක් පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ හිත කයෙන් දැනෙච්ච යම් පෙලීමක් තිබුණා නම් ඒකෙනුත් මිදුණා. ඒ කියන්නේ ඇහෙන් තිබිච්ච යම් අරමුණක් තිබුණා නම් ඒකෙන් මිදිලා. කනෙන් ආපු යම් අරමුණක් තිබුණා නම් ඒකිනුත් මිදිලා. නහයෙන් ආපු අරමුණක් තිබුණා නම් ඒකිනුත් මිදිලා. දිවෙන් ආපු අරමුණක් තිබුණා නම් ඒකිනුත් මිදිලා. ඊළඟට කායानुපසනා කොටසෙදිම කයෙන් යම්සි පහසක් දැනුණා නම් ඒකත් සෑහෙන දුරට සංසිඳුණා. ඊළඟට කයේ යම් වේදනාවක් හටගත්තා නම් ඒකත් වේදනානුපසනා කොටස් හරහා එනකොට ඒකත් සංසිඳිලා. සුඛයක් දැනුණා නම් ප්‍රීතියක් දැනුණා නම් ඒවත් සංසිඳිලා. දැන් ඔන්න චිත්තානුපසනාව කොටසේ යනකොට ඊටත් වඩා ප්‍රනීත වෙමින් ඊටත් වඩා සියුම් වෙමින් හිතේ තිබිච්ච අර කෙලෙස් ස්වභාවයන් මේ ඇති වෙලා නැති වෙලා යන චිත්ත ස්වභාවයන් ඒවත් මගහැරෙනවා. කෙලෙසුනුත් මගහැරෙනවා. කෙලෙසුනුත් දැන් ටික ටික මගහැරෙද්දී දැන් කල්පනා කරලා බලන්න ආයතන පැත්තෙන් ගත්තොත් ඇසත් දැන් නිරුද්ධ වෙලා කනත් නිරුද්ධ වෙලා, දිවත් නිරුද්ධ වෙලා, නාසයත් නිරුද්ධ වෙලා, කයත් නිරුද්ධ වෙලා. ඒවා අවසాනයි. ඊළඟට දැන් මේ චිත්තානුපසනාව මට්ටමේදී තිබුණේ අරමුණක් විදිහට හිතට තිබුණේ චිත්ත ස්වභාවයක් විතරයි. සිතුවිලි ස්වභාවයක් විතරයි. දුරාගයක්, ද්වේෂයක්, මෝහයක්, විසිරුණු ස්වභාවයක්. මේ මේ බඳු ස්වභාවයක් විතරයි තිබුණේ. දැන් ක්‍රමානුකූලව අරමුණු වෙලා තිබිච්ච ඒ ස්වභාවයනුත් ඒ ස්වභාවයන් ගෙනුත් ඔන්න දැන් හිත මෙදෙනවා. ඒකයි කියන්නේ විමෝචයං චිත්තං අස්ස සිස්සාමිති සික්කති. ටික ටික ටික ටික මේ අරමුණු වලින් හිත නිදහස් වෙන්න. ඔන්න දැන් පටන් ගන්න. මේක එකතකින් එකවර, ඒ කියන්නේ ප්‍රථම වතාවට අත්දකින්න කෙනෙකුට ලොකු චකිතයක්, ලොකු බියක් දනවන දෙයක් වෙන්න පුළුවන්. මොකද මෙතෙක් සංසාරේ අපි ඇවිල්ලා තියෙන්නේ අරමුණුත් එක්ක. හිතක් හටගන්නේ අරමුණක් එක්ක. අපි ඉගෙන ගන්නෙත් සාමාන්‍යයෙන් හිතක් හටගන්න නම් අරමුණකුත් ඕනේ. ඉතින් අපිට අපේ භාෂාවට අපේ දැනුවත් භාවයට කිසිසේත්ම මේ අරමුණකින් තොරවත් හිත පවතින්න පුළුවන්ද? එහෙම නැත්නම් අරමුණකින් තොරවත් සතිය පවත්වන්න පුළුවන්ය කියලා ඒත්තු ගන්න උනත් හරි අමාරුයි. ඒක අපේ තර්කයට හසු කරගන්න ලේසි නෑ. නමුත් කෙනෙක් මේ ක්‍රමානුකූලව භාවනාවේ මේ කොටස් හරහා යනවා නම් අන්න යාට තේරෙනවා එක්තරා මට්ටමක් තියෙනවා. සතියේ ස්වභාවයක් තියෙනවා. දැන් මේ දැනුවත් බවක් තියෙනවා. හැබැයි අරමුණක් නැහැ. හිත සියලු අරමුණු වලින් නිදහස් වෙලා බොහොම ශාන්ත ස්වභාවයකින් පවතිනවා. ඉතින් මේ අවස්ථාවේදී පින්වත්නි අපිට අපේ අර අරන් පරණ පුරුදු නිසා මොකක් හෝ කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මම දැන් මේ අවස්ථාවේදී මමක් මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් මගේ අවධානය වේදනාවකට යොමු කරන්න ඕනේ. නැත්නම් මගේ අවධානය ධාතු ස්වභාවයකට යොමු කරන්න ඕනේ. නැත්නම් මම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕනේ කියලා අපි මේ අර පොතෙන් දැනු දාගත්ත දැනුමක් ලොකු කරගන්න එහෙම නැත්නම් පොතෙන් දාගත්ත ඉගෙනගත්ත දෙයක් ඇතුල් කරන්න දැන් උත්සාහ කළොත් එතනම අපිට වර්ධිනවා. නිසා මෙබඳු තත්යකට ආවනම් මේ සියලු අරමුණු වලින් හිත නිදහස් වුණා නම් අපි කල යුත්තේ කිසිවක් නොකර සිටීම පමණයි. මේක හරිම අමාරුයි. මොකද අපිට පුරුදු වෙලා තියෙන්නම යමක් කිරීම. නමුත් දැන් මේ විපස්සනාවේ ඊටාම සුන්දර මට්ටමක් වෙච්ච මේ தത്വෙදී කරන්න තියෙන්නේ මොකක්වත් නොකර සිටීම. එතකොට මේ මට්ටමේදී මේ අවබෝධය මේ පෙරදැක්ම යම් කෙනෙක් තුළ තියෙනවා නම් මෙන්න මෙබඳු මට්ටමකට මගේ හිතපත් වුණොත් එතෙන්දි මම කල යුත්තේ මුකුත් නොකර සිටීමයි මුකුත් නොකර සිටීමයි කියන එක. එයා අහලා තියෙනවා නම් අන්න සූදානම් ශරීරයෙන් ගිහිල්ලා මෙතෙන්ට හිතපත් වුණාට පස්සේ අන්න හිතා ගන්න පුළුවන් දැන් මට අරමුණකුත් නැහැ. හැබැයි මැරිලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ. බය වෙන්න දෙයක්වත් නැහැ. මේකත් මේ හිත පවතින්න පුළුවන් ස්වභාවයක්. මේකත් මේ සතියේ ස්වභාවයක්. අරමුණකින් තොර සතියක් දැන් පවතිනවා කියලා සතුට වෙලා මේ தත්ත්වය තවදුරටත් වර්ධනය කරන්නයි තියෙන්නේ. එතකොට පින්වත්නි මෙතන අපේ ලොකු සායනාංශය සාමාන්‍යයෙන් කියනවා මේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා. නමක් දීලා තියෙනවා. මේක එක අතකින් අපිට විස්තර කරගන්න පහසුයි. මොකද දැන් ඇහෙන් ගන්න අරමුණු නැහැ. කනෙන් ගන්න අරමුණුත් නැහැ. දිවෙන් ගන්න අරමුණුත් නැහැ. කයෙන් ගන්න අරමුණුත් නැහැ. නහයෙන් ගන්න අරමුණුත් නැහැ. හිතේ සිතුවිලිත් නැහැ. හිතට අරමුණකුත් නැහැ. එතකොට හැබැයි විඥාන මට්ටම දැන් මේ සාමාන්‍ය ඉන්ද්‍රිය වලට සාමාන්‍ය ආයතන වලට ගිහිල්ලා නැහැ. සාමාන්‍ය ආයතන වලින් දෙන අරමුණු වලට ගිහිල්ලා නැහැ. එයා ඉන්නෝ නියම් මැද්දට වෙලා වගේ. නිදහස් තැනක එයා ඉන්නවා. <coughs> දැන් බින්වත් මේ මේ නිදහස මේ අරමුණු වලින් නිදහස් වීම තව තව පුරුදු කරන්න පුරුදු කරන්න ඔන්න ඕවා හරහා තමයි අපි සාමාන්‍ය විපස්සනාවේ කතා කරන ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ බොහොම සොඳුරු විපස්සනා විමෝක්ෂ මුඛ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන මේ தත්වයන්ට හිත ගන්න පුළුවන් මොකද ඒ ස්වභාවයන් වල ප්‍රාථමික අවධියක් තමයි දැන් අපි මේ ටික ටික අත්දකින්නේ. මොකද අරමුණ ඇසුරු කරන්නේ හැබැයි සතිමත් වෙලා තියෙනවා. දැන් හිතේ තියෙන එක්තරා අන්දමක හිස් බවක්. ඉතින් අපි මේ සාමාන්‍යයෙන් හිස් බවක් හිස් බවක් කියලා කියනකොට අපේ මේ භාෂා ව්‍යවහාරයන් නිසා හුඟක් දුරට හිතට එන්නේ එක්තරාන්දම ඍණාත්මක ආකල්පයක්. හිස් හිස් කියලා කිව්වහම ඉතින් හරි කිසි ගතියක් නැහැ වගේ අදහසක් එනවා. නමුත් පින්වත්නි අපි <clears throat> තේරුම් ගත යුතුයි මේ හිස් කියලා කියන්නේ කෙලසුන්ගෙන් හිස්. මේ හිස් කියලා කියන්නේ සංකල්පයන්ගෙන් හිස්. මේ කෙලසුන් කියලා මේ හිස් කියලා කියන්නේ සංස්කාරයන්ගෙන් හිස්. ඒ නිසා මෙතන මේ හිස් බව තුල තියෙන්නේ ඊටාම වටිනා බවක්. ඊටාම සම්පත්තිකර ස්වභාවයක්. ඊටාම ධනාත්මක ස්වභාවයක් මේ හිස් බව තුල තියෙන්නේ. අපි මෙතෙක් හිස් කියලා කියලා තියන්නේ මේ නිකන් ඔය හරක බාන ඒවයි හිස් බවක්. නමුත් මෙතන තියෙන හිම දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නේ මේ අපිව මුලා කරපු කෙලෙසුන්ගෙන් මේ චිත්ත ස්වභාවයේ හිස්. අපි ලොකුවට හිතන් හිටපු සංකල්පයන්ගෙන් මේ හිත හිස්. ඒ වෙනුවට මේ හිතේ තියෙන්නේ ඊටාම පවිත්‍ර ස්වභාවයක්. අරමුණු වලින් තෙත් නොවෙච්ච අරමුණු වලින් කෙලෙසෙච්ච නැති චිත්ත ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. අපි තේරුම් ගත යුතුයි පින්වත්නි අපේ හිත අරමුණක් ඇසුරු කරන තාක් ඒ අරමුණේ තියෙන ගතිගුණ හිතට එනවා. ඒ නිසා අපේ හිත අරමුණක තියෙනවා නම් අරමුණක් දැඩිව ග්‍රහණය කරලා තියෙනවා නම් අපි ඒ අරමුණේ වහලෙක් බවට පත් වෙලා තියෙනවා. මේ ටික ටික යම් කෙනෙක් විපස්සනාව දියුණු කරනකොට මේ තනත්තාට මේ අපි මේ චිත්තානුපස්සනාවේදී විස්තර කරපු මේ මට්ටම් වලට එනකොට තේරෙනවා මේ අරමුණු ඇසුරු කිරීමේ තියෙන පෙළෙන ස්වභාවය. අරමුණක් එක්ක දඟලද්දී හිතට දැනෙන කර්කශ ස්වභාවය, හිත පෙළෙන ස්වභාවය, චිත්ත දරතය අන්නේ තනත්තට තේරෙන්න ගන්නවා. ඉතින් මේක මේ ස්වභාවය හැබැයි ඒ කියන්නේ මේ නිදහස් ස්වභාවය ටික ටික ටික ටික වර්ධනය වෙන්න ඉඩ දෙන්න ඕනේ. එහෙම නැතුව මේක එක චිත්තක්ෂණයක් විතරක් අත්දැක්කා කියලා අපිට ඒකේ තියෙන වටිනකම තේරෙන්නේ නැහැ. අපි මේ අරමුණු වලින් තොර ස්වභාවය ටික ටික පතුරවන්න. පතුරවන්න කියන්නේ අපි එක චිත්තක්ෂණයක් මේක අත්දැක්කා. බලනවා ඊළඟ චිත්තක්ෂණයත් අරමුණෙන් තොරව ඉන්නේ කොහොමද? ඊළඟ චිත්තක්ෂණයත් අරමුණ ඇසුරු කරන්නේ නැතුව ඉන්නේ කොහොමද? මේ විදිහට චිත්තක්ෂණ 3ක් 4ක් 5ක් 10ක් 20ක් 30ක් ඔන්න ටික ටික ටික ටික ටික ටික අපේ හිත දැන් මේ අරමුණු වලින් තොරවත් ඉන්න දැන් පුරුදු වෙනවා. එතකොට තමයි මේ හිතටම තේරෙන්න ගන්නේ මේ අරමුණක් ඇසුරු කරනවා කියන්නේ කොයිතරම් කරදරයක්ද කියලා. ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨාන සංයුත්තේ එනවා මහා පුරිස සූත්‍රය කියලා සමායන. උන්නාහ බ්‍රාහ්මණ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකෙදි මේ උන්නාහ බ්‍රාහ්මණ කියන මේ බ්‍රාහ්මණයෙකුට බුදුරජාන් වහන්සේ කියනවා මනස්සකෝ බ්‍රාහ්මණ සතිපටිසරණන්ති. බ්‍රාහ්මණය මේ සිතට පිළිසරණ තියෙන සතියේ. සතියාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණන්ති. හිතට බ්‍රාහ්ම මේ සතියට බ්‍රාහ්මණය මෙන්න මේ අපි දැන් කතා කරපු අර විමුක්තිය තමයි පිළිසරණ. එතකොට අපි තේරුම් ගත යුතුයි අපේ හිතට සතියයි පිළිසරණ. අපි ඒ නිසයි සතිය දියුණු කළ යුත්තේ. අත්‍යවශ්‍යයෙන්ම සතිය දියුණු කළ යුතුයි. මොකද සිතට තියෙන පිහිට පිළිසරණ සරණ තමයි සතිය. දැන් බුදුරජාණන් වහන්සේ ඊට ටිකක් එකතු කරලා දැන් කියනවා සතියට තියෙන පිළිසරණ තමයි විමුක්තිය. දැන් එතකොට යම් කිසි හිතක් අරමුණ ඇසුරු කරන්නේ නැත්තම් සතියෙන් යුක්තව මේ අරමුණ ටික යන්න ඉඩ හරිනවා නම් අතහැරලා දානවා නම් අන්න ඒ හරහා ගොඩ නැගෙන සතිය හරි ප්‍රබලයි. ඒ සතියට මේ විමුක්ත ස්වභාවය අරමුණ වලින් විමුක්ත ස්වභාවය හරි ප්‍රනීතව වැටහෙනවා. සතියට ලොකු උදව්වක් මේ හිස් ස්වභාවය හරහා විමුක්ත ස්වභාවය හරහා දැනෙන්න පටන් ගන්නවා. ලැබෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්වත් මේ අන්තිමට ඒකේ ප්‍රකාශ කරන වාක්‍යය ඊටම වටිනවා. බුදුරජාන් වහන්සේ කියනවා විමුක්තියාකෝ බ්‍රාහ්මණ නිබ්බානං පටිසරණන්ති. යම් කෙනෙක් මේ විමුක්ත ස්වභාවය බහුලීකృత කරමින් ඒක තමන්ගේ gedara වගේ කරගෙන හිතේ gedara බවට හිතේ සාමාන්‍ය ස්වභාවයේ බවට මේ විමුක්ත ස්වභාවය පත් කරගෙන කටයුතු කරනවා නම් අන්න එයාට දැනෙනවා මේ රාගයක් කියන එක හරි කරදරයක්. රාගයක් කියන එක හරි දර්ථයක්. රාගෙන් කරන්න මේ විමුක්ත ස්වභාවය විනාශ කරන එක. රාගෙන් කරන්න මෙන්න මේ විමුක්ත ස්වභාවය අඩපණ කරන එක, කෙලසන එක. කියලා අන්න රාගයේ තියෙන අර ගොරෝසුකම, රළු බව, ඒකෙන් හිතට කරන හානිය, පෙලීම අන් දැඩිව දැනෙන්න ගන්නවා. එතකොට අර රාගයේ ඊටාම ඉහළට වර්ධනය වෙච්ච ස්වභාවයකට එන්න කලින් මූල ස්වභාවය මට්ටමේදීම රාගේ එනකොටම එයාට තේරෙනවා අර තමන් ඇසුරු කරපු සංසිඳිච්ච ස්වභාවයට සාපේක්ෂව දැන් මේ එන රාග බරිත ස්වභාවය හරීම පිළීමක්. අන්න එයා හිමීට ඒ රාගේ තල්ලු කළා දානවා. අයින් කළා දානවා. ඉතින් නැවතත් එයා අර නිදහස් ස්වභාවයටපත් වෙනවා. ඊළඟට මේ නිදහස් ස්වභාවය ඇසුරු කරන්න ඇසුරු කරන්න ඔන්න ඒක ද්වේෂයක් පහළ වුණා. මේ ද්වේෂයෙන් කොහොමද මේ නිදහස් ස්වභාවය විනාශ කරන්නේ? ද්වේෂයෙන් කොහොමද හිත පෙළන්නේ? හිත ගැහෙන්න ගන්නේ කොහොමද ද්වේෂයට යටපත් වෙලා කියලා අර ඉබඳු ස්වභාවයන් අර නිදහස් බව ඇසුරු කරන හිතට හොඳට දැනෙන්න ගන්නවා. එතකොට නැවතත් අර ද්වේෂය දුර වෙලා යනවා. ද්වේෂයට ඉඩක් නැහැ මොකද Taman දන්නවා හොඳටම අත්දැකලා තියෙනවා මේ ද්වේෂයෙන් කරන්නේ පුදුම හානියක් හිතට කියලා. ඊළඟට අරමුණක් හම්බ වෙලා ඒ අරමුණ දැඩිව ග්‍රහණය කළා. ඒ අරමුණට මුලා වෙච්ච ස්වභාවයක් තියෙනවා නම් අර නිදහස් ස්වභාවයට සාපේක්ෂව ඒ අරමුණු ග්‍රහණය කරපු ස්වභාවයේ තියෙන රළු බව මේ නිදහස් ස්වභාවය ප්‍රගුණ කර හිතට හොඳට තේරෙන්න ගන්න. එතකොට ඒ නිදහස් ස්වභාවයට තින ස්වාභාවික ඇල්මක් නිසා එහෙම නැත්නම් නිදහස් ස්වභාවයේ තියෙන ප්‍රණීත බව නිසා අර අරමුණු ග්‍රහණය කරපු ස්වභාවය යම් අවස්ථාවක අරමුණක් ග්‍රහණය වෙලා තියෙනවා නම් තමන්ගේ පමාවක් නිසා යම් අරමුණක් ග්‍රහණය වෙලා තියෙනවා නම් ඒ බව තේරුම් අරගෙන ඒ අරමුණ මීට අයින් කළා දානවා. මේ විදිහට පින්වත්නි මේ රාගය ක්‍රමානුකූලව ඡය වීම, ද්වේෂය ක්‍රමානුකූලව ඡය වීම, මෝහය සම ක්‍රමානුකූලව ඡය වීම කියන මේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියලා බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන මේ නිවන. එතකොට මේ යම්ස කෙනෙකුට ලබා ගන්න එතකොට මේ අපි මේ චිත්තානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ පෙන්නන මේ විමුක්ත ස්වභාවය එක්තරා අන්දමකින් ලොකු ෂේම භූමියක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි මූදේ අතරමං වෙලා හැම තැනම අසරණ වෙලා ඉන්නකොට අපි ෂේම භූමියක් දැක්කොත් යම්කිසි ද්වීපයක් දැක්කනම් දිවයිනක් දැක්කනම් අපි ඉතින් එතෙන්ට ගිහිල්ලා අපේ තිබිච්ච වෙහෙස නිවාගෙන අපි අර ගිලෙන්න ගිය ඒ ඕගෙන් මිදිලා අන්න අපි දීපය තමයි ඇසුරු කරන්නේ. අපි එතන තමයි ජීවත් වෙන්නේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සංසාරගත සත්‍යයට ඒ කෙලෙසුන්ගෙන් තොර අරමුණු වලින් තොර ඒ විමුක්ත ස්වභාවයක් නිදහස් ස්වභාවයක් ලැබුණා නම් ඒ බඳු තැනක් හම්බ වුණා නම් අන්න ඒක තමයි මේ භවනා යෝගියාට හම්බ වෙච්ච ෂේම භූමිය. ඉතින් අපි මේ ෂේම භූමියේ තියෙන වටිනකම දන්නේ නැත්නම් අපි මේ ෂේම භූමියට ගිහිල්ලා මම නැත්නම් අපි මේ ෂේම භූමියත් පහු කළා අපි මේ පීනනවා නම් එතකොට අපිට අර ලැබිච්ච දේහි වටිනකම අපි දන්නේ නැතිකමයි එතන තියෙන්නේ. ඒ නිසා පින්වත්නි අපිට යම් අවස්ථාවක තේරුණා නම් අපිට මේ හම්බෙලා තියෙන්නේ කෙලසුන්ගෙන් තොර තැනක් අරමුණු වලින් තොර තැනක් කියන්නේ කිසිම පිළීමක් නැති කර්ම රැස් නොවන තැනක් කියලා තේරුම් ගත්තා නම් ඒක මේ බණ අහලා අපි නැවත නැවත තේරුම් ගත්තා නම් මේ භාවනාවක් තුළින් එබඳු තැනක් අපි යම් අවස්ථාවක ස්පර්ශ කරනවා නම් දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන විදිහට අපි මේ ක්‍රමානුකූලව ආනාපාන සතිය වඩද්දී එතකොට මේ චිත්තානුපස්සනා කොටසදී අවසාන පියවරේදී ඔන්න ඒ බඳු මට්ටමක් ස්පර්ශ වෙනවා. එතකොට ඒ බඳු ස්පර්ශ වීමක් යම්ස කෙනෙක් කරද්දී අන්න එතන තියෙන වටිනාකම අපි තාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. එහෙම නැත්නම් අපි අර ෂේම භූමිය තියෙද්දි ඒක ෂේම භූමියක් බව වටහා ගන්න නැතුව දිගටම පීනලා මේ වෙහෙසටපත් වෙන කෙනෙක් වගේ මේ ස්ථානයේ තියෙන වටිනාකම තේරුම් ගන්නේ නැතුව අපි තව දුරටත් සංස්කරණය කරලා අපේ වෙහෙසටයිපත් වෙන්නේ. මේ ෂේම භූමිය අපි පාවිච්චි කරනවා නම් අපේ හිතේ ස්වභාවය බවට හිත පවත්තවේ පැවැත්මිය යුතු සාමාන්‍ය මට්ටම බවට අපි මේ ෂේම මේ චිත්ත මට්ටම යොදා ගන්නවා නම් අන්න ඒ හරහාම ඒක වඩා වඩා ඇසුරු කිරීම හරහාම අපිට මේ චිත්තානුපස්සනාවම භාවිතා කළා. නැවත නැවතත් එන මේ සිතුවිලි ක්‍රමානුකූලව ටික ටික ටික ටික මගහරමින් විවිධ ක්‍රම ඇතරම පාවිච්චි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම පෙන්ලා තියෙනවා මේ චිත්තානුපස්සනාවේ යෙදෙන්න. ඉතින් මේ මොන ක්‍රමයේ හෝ පාවිච්චි කළා අපේ කෙලෙස් වලට හසු වෙන්නේ නැතුව මධ්‍යස්තව කෙලෙස් දිහා දකිමින් කෙලෙසුනුත් තමන්ගේ මේ භවනාවට මූලද්‍රව්‍ය කරගනිමින් අමුද්‍රව්‍ය කරගනිමින් ඒවත් ඒවත් උඩින් ඒවත් උඩින් තවදුරටත් පන්නරයක් ලැබමින් අපි මේ භවනාවේ යෙදෙනවා නම් තවදුරටත් පින්වත් වෙන්නේ අපේ අර ෂේම භූමිය තවදුරටත් තහවුරු වීමක් ෂේම භූමිය තුල අපි නිකන් තමන්ගේ නිවීමක් සැනසීමක් ඇති කර ගැනීමක්. ඒ නිසා එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට යම්සි කෙනෙක් මේ 16 ආකාරයෙන් ආනාපාන සතිය දියුණු කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එවම් භාවිතෝ භික්ඛෝ භික්ඛවේ ආනාපාන සති සමාධි එවම් බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුඛෝච විහාරෝ uppannyo uppan uppanneca papake akusale dhamme තානසෝ අන්තරාධාපේති උපසමේති දැන් එතෙන්දින් කියවෙන්නේ මේ විදිහට යම්සි කෙනෙක් මේ ආනාපාන සති භාවනාව දියුණු කරනවා නම් ඒවං භාවිතාකෝ භික්කවේ ආනාපාන සති සමාධි ඒවං බහුලීකතෝ මේ විදිහට මේ ආනාපාන සතිය බහුලීකృత කරනවා නම් නැවත නැවත වඩනවා නම් සන්තෝචේව පනීතෝච අසේචනකෝච මේ හරහා ලොකු සංසිඳීමක් එහෙම නැත්නම් මේ සඳහා ලොකු මේ හරහා ලොකු ශාන්ත බවක් ප්‍රණීත බවක් පියවින්ම මිහිරි බවක් සුඛෝච විහාරෝ බොහොම සුවවත් සුවදායි ජීවත් වීමක් සුවදායි විහරණයක් එතනට ලැබෙනවා ඒ වගේම uppann uppannේච පාපකේ අකුසලේ ධම්මේ තානසෝ අන්තරාධාපේති. අන්න ඒකත් හරිම වටිනවා. ඒ කියන්නේ යම් කිසි අකුසල ධර්මයක්, පාපක අකුසල ධර්මයක් හටගත්තා නම් ඒක එතනම දුර්වල යනවා. එතනම අතුරුදහන් වෙලා යනවා. අන්තරාධාපේති වූප සමේති ඒවා සමණයටපත් වෙනවා. එතකොට මේ ආනාපාන සතිය වර්ණනා කරමින් එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ කළ තියෙන ප්‍රකාශය අපි මේ කතා කරපු ඒ චිත්තානුපස්සනා මට්ටම ඇත්තනම ඊටාම කදිමට ගැලපෙනවා. මොකද ඒ මට්ටමේදී මේ ෂණිකවම මේ හටගන්නා වූ කෙලෙස් අතුරුදහන් වෙනවා. හට ගන්නා වූ කෙලෙස් වූපසමයට එහෙම නැත්නම් සංසිඳීමකටපත් වෙනවා. නැවතත් අපි බොහොම විමුක්ත ස්වභාවයකට කෙලසුන්ගෙන් තොර ස්වභාවයකටපත් වෙනවා. නිසා පින්වත්නි මේ ආනාපාන සති සූත්‍රය බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් වඩනවා නම් මේ සූත්‍රයේදී කියනවා ආනාපාන සතිය යම්ස කෙනෙක් වඩනවා නම් එතකොට කායानुපස්සනාවත් සම්පූර්ණ වෙනවා. වේදනානුපස්සනාවත් සම්පූර්ණ වෙනවා. චිත්තානුපස්සනාවත් සම්පූර්ණ වෙනවා. ඉතින් අපි ඊළඟ මාසෙදී බලාපොරොත්තු වෙමු මේකෙන් කොහොමද ධම්මානුපස්සනාවත් සම්පූර්ණ වෙන්නේ කියලා. නිසා අද මේ කළ ධර්මදේශනාව ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වශයෙන් කරගෙන යන පින්වතුන්ට විශේෂයෙන්ම තමන් කරගෙන යන භාවනාව ඊටාම උද්‍යෝගයෙන් ඒ පිළිබඳව සැක දුර හැරලා කරගෙන යන්න. ඒ වගේමත් දැනටමත් ආනාපාන සතියෙන් යම් පමණකට ප්‍රගතියක් ලබාගෙන තියෙන පින්වතුන්ට ඒ පිළිබඳව සතුටු වෙන්න ඒ වගේමයි මේ අපි කතා කරපු විමුක්ත ස්වභාවයට ආනාපාන සතියේ යම් දුරක් ගිහිල්ලා නමුත් තමන් වෙනත් ක්‍රම මාර්ගයෙන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා නම් ඒ බඳු තැනක් තමන් වෙනත් ක්‍රමයකින් ස්පර්ශ කරලා තියෙනවා නම් එතෙන්දි තමන් ක්‍රියාත්මක යුතු ආකාරය මොන අන්දමේද කොයි ආකාරයේද කියන එක පිළිබඳව යම් වැටහීමක් ඇති වුණා නම් ඒකම ප්‍රමාණවත් කියලා මම හිතනවා ඒ නිසා මේ ආන අද දේශනා කළ මේ ධර්ම දේශනාව මේ සියලු දෙනාටම තමන් කරගෙන යන භාවනාවට අත්ලක් වේවා. මේ තුලින්ම තමන්ගේ කෙලෙස් සංසිඳවාගෙන උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න අප සියලු දෙනාටම අද කරපු ධර්ම දේශනාවත් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපින්වත්නි අපි අද දවස පුරා මේ විදිහට අපේ ඉපමණින් බණ භාවනා ආදී කටයුතු වල යෙදෙමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු.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 හොඳයි පුංචි දැනුම් දීමක් තියෙනවා අපේ සංවිධායක මහත්මයාගෙන් මීළඟ භාවනා වැඩසටහන එන 4 වෙනිදා නිදහස් දවසේ පවත්වන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඒ වැඩසටහනත් පොඩේ පිළිබඳවත් දැනුවත් වෙන්න වෙන විශේෂ දෙයක් නෑ නේද? එන්න හොඳයි. ඊනම් සිල් පවර්ණය වෙන්නත් නැතු නැති බව තමයි සංවිධායක මහත්තයා කියන්නේ.